ධම්මානුපස්සනාවේ ආයතන පබ්බය පිළිබඳ විස්තරය අවසන් කරේ. විසාපතිව අද සිට අප සති සම්බුද්ධංගේ ආදි කොට ඇති ඒ බෝධිංග පබ්බය පිළිබඳවයි කතා කරන්න කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා පුනච්ච පරං වික්කවේ වික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහරති සත්‍යසු බොද්ධංගේසු කතංච පන භික්කවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහරති සත්‍යසු බොද්ධංගේසු ඉද භික්කවේ භික්ඛු සත්තං වා අජ්ජත්තං සති සම්බොද්ධංගං අක්ඛිනේ අජ්ජත්තං සති සම්බොද්ධංගෝති පජානාති අසන්තං වා අජ්ජත්තං සති සම්බොද්ධංගං නක්ඛිනේ අජ්ජත්තං සති සම්බොද්ධංගෝති පජානාති යථාච අනුප්පන්නස්ස සති සම්බොද්ධංගස්ස උපාදෝ හෝති පංච පජානාති යථාක උප්පන්නස්ස සති සම්බුද්ධංගස්ස භාවනාය පාරිපූර්ණී හෝති පංචපජානා මේ විදිහට එකිනෙක බෝධිඥානයක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාළා ඒ බෝධිඥානය පිළිබඳ වූ ඒ ප්‍රතිපත්තානෙහි එන බෝධිඥාන පිළිබඳ වූ කොටස මෙහිදී ඒ ඒ තේරුම වශයෙන් දැනගත යුතු තිරෙන්නේ මහණෙනි නැවතද තවද භාවනා ක්‍රමයක් කියනවායි මේ ශාස්ත්‍රීය භික්ෂුතෙම ධර්මයන්හි ධර්මයන්ට අනුව බලමින් වාසය කරනවායි ඒ සත්‍ය බෝධ්‍යංගයන් හි ඒ කෙසේද කියලා මහන්සේ විමසලා අසලා ඊළඟට ඒ බෝධ්‍යංගයන් පිළිබඳ වූ භාවනාව වදාරනවා ඒ භික්ෂුව සම සම්පාමිනී බෝධ්‍යංගය බෝධ්‍යංග ඇතිව පවතිනම් ඒ බව දැනගන්න. යම් බෝධ්‍යංගයක් <clears throat> තමාගේ సంతානෙහි නොමැත්තේද ඒ බවද දැනගන්න. යම් විටක ඒ නොතිබුණා වූ බෝධ්‍යංග ධර්මයක් ඇති වේද ඒ බවද දැනගනි. ඇති වූ බෝධ්‍යංග ධර්මය දියුණුවී වැඩේද සම්පූර්ණ වේද ඒ බවද දැනගන්න. ඔය විදිහටයි එහි අර්ථ කීසුව තිබෙන්නේ. ඉතින් මේ පිළිබඳ කතා කිරීමට කලින් අපි බෝධිහංග කියන මේ කාරණය ධර්මයේ පිළිබඳව දැනගත යුතුව තිබෙනවා. බෝධි යන මේ වචනයට අර්ථ වශයෙන් සඳහන් කර තිබෙන්නේ බෝධි උච්චති චතුසු මධ්‍යේසු ඥානං. බෝධි යනු සතර මාර්ග ඥානයන්ය කියන එක. චතුසු මග්ගේසු කියන්නේ සතර මාර්ගයන්හි ඥානන් ඇතිවන්නා වූ නුවණයි. ඒතර බෝධි කියන එක මාර්ග ඥානයන් දැක්වීමටද පාවිච්චි කරන වචනයක්. ඒ බෝධියෙන් තවත් බෝධි කියන මේ වචනයෙන් මේ ස්ථානයට ගැලපෙන අර්ථ දෙකක් දක්වන්නට පුළුවන් දැක්විය යුතුයි. එකක් තමයි ඒ නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරන ධර්ම සමූහය කියන එක තේරුම. බෝධි කියන එකෙන් දැනෙන්නේ. නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරන ධර්ම සමූහය. බෝධිය කියත් ඒ වගේ මේ ධර්ම සමූහය ඇති යම් පුද්ගලයෙක් වෙනවා. තවත් විදිහකින් කියනවා නම් නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරන පුද්ගලයා කියන මේ තේරුම් දෙකම බෝධි කියන වචනයට දක්වා තිබෙනවා. එක තේරුමක් නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරන ධර්ම නම් වේ. අනික නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරන පුද්ගලයා බෝධි නම් වේ. ඒ ඒ කොයි එකෙන් ඒ තේරුම ගත්තත් ඒ දෙකම මේ ස්ථානයට ගැලපෙනවා. එමකද පුද්ගල කතාවෙහි පිහිටන විට පුද්ගලයෙකුයි මේ අවබෝධය ලබන්නේ. පුද්ගල කතාවේ පිළිදා මේ පිළිබඳව කියන විට අපට નિરાයාසයෙන්ම කියන්නට සිදු වෙනවා. ඒ අවබෝධය ලබන්නේ පුද්ගලයෙක් ඒ නිසා ඒ නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරන පුද්ගලයාය. පුද්ගලයා බෝධි නාමයෙන් දැක්වෙනවායි කියාත් ඒ නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරන ධර්ම සමූහය දාපදන්නවා ඒ පුද්ගල ව්‍යවහාරයේ කෙරෙන්නේම ධර්ම සමූහයකට. අපි පුද්ගල කතාවෙහි පිළිගන්නේද රූප වේදනාදී මේ ධර්ම සමූහයක් පුද්ගලයෙකු වශයෙන්ගෙන. එනිසා ඒ ධර්ම සමූහයෙන් තොර වූ පුද්ගලයෙකු ලැබෙන්නේ නැහැ. එබැවින් නිර්වාණ ධර්මය ප්‍රත්‍යක්ෂ කරන ධර්ම සමූහයන් බෝධි කියන මේ නාමයෙන් දැක්වෙනවා. දැන් මෙතන අපට කතා කරන්නට තිබෙන්නේ බෝධිය ගැන නෙවෙයි බෝධි අංග ගැන. බෝධි අංග බොද්ධංග කියන්නේ එහෙමයි. හදෙන්නේ බෝධි අංග කියන මේ වචනේ තමයි බොද්ධංග කියලා සංදි වෙලා හැදෙන්නේ. ඒකට බෝධියේ අංග. ඒකට ඒ නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරන ධර්ම සමූහයේ අවයවයෝ අංගයෝ තමයි බෝධ්‍යංග. එහෙම නැත්නම් නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරන පුද්ගලයාගේ ඒ අංග බෝධිංග කියන මේ තේරුම් දෙකම ගන්නට පුළුවන්. ඒ එලෙස දැක්වූ මේ බෝධිංග සත බුදුරජාණන් වහන්සේ වදාළා. වදාරා පිළිගන්න. ඒ සත බොහෝම වර්ණනා කර තිබෙනවා බුදුරජාණන් වහන්සේ වෙනක් වෙනත් සූත්‍රවලදී. උන්වහන්සේ එක් අවස්ථාවකදී දේශනා කොට වදාළා තථාගතස්ස භික්කවේ පාතු භාවා අරහතෝ සම්මා සම්බුද්දස්ස සත්තන්නං බොජ්ජංග රතනානං පාතු භාවෝ හෝති මහණෙනි ඒ අරහත් වූ සම්්‍යක් සම්බුදුරජාණන් වහන්සේගේ නැත්නම් තථාගත යම් වහන්සේගේ පාදුර්භාවයෙන් ඒ කියන්නේ වහන්සේගේ පහළවීමෙන් තථාගත අරහත් සම්්‍යක් සම්බුද්ධයන් වහන්සේගේ පහළවීමෙන් නැත්නම් පහළවීම නිසා සත්තන්නං බොජ්ජංග රතනානං පාතු භාවෝ හෝති. ඒ සත්වදෑරුම් බෝධ්‍යංග රතනයන්ගේ බොජ්ජංග රතන රතන කියලා රත්න කියලා පාවිච්චි කරනවා. රත්නයන්ගේ ප්‍රාදුර්භාවයේ වේ පහළ වීම සිදු වේ. ඊන අදහස් කරන්නේ බුදුරජාණන් වහන්සේ ලෝක පහළ වීම නිසා ලෝකයාට ඒ බෝධ්‍යංග කියන මේ ධර්ම පිළිබඳ දැනගන්නට ලැබෙනවා. ඒ වගේම ඒ බෝධ්‍යංග ධර්ම සත්‍යයන් තම సంతාන තුල උපදවා ගන්න. සත්තන්නම් කෝ භික්කවේ බොජ්ජංග රතනානම් භාවිතත්තා බහුලීකතත්තා අදලිද්දෝති හෝති. අදලිද්දෝති උච්චති. එහෙමත් දේශනා කරනවා. මානෙමේ මේ සත්‍ය සත්වදෑරු බෝධ්‍යංග ධර්මයන් වඩන වැඩිමෙන් බහුලීකృత කිරීමෙන් ඒ කියන්නේ නැවත නැවත වැඩිමෙන් අදලිද්දෝති උච්චති. එහෙම වදන තැනත්තා අදලිද්දෝ ගැන දිලින්දෙක් නොවේයයි කියනු ලැබේ. දිලින්දෙක් නොවේයයි කියනු ලැබේ. ඒ මොකද ඔහුට තිබෙනවා සප්ත බෝධ්‍යංග රත්නයන්. සප්ත බෝධ්‍යංග නැමැති රත්න සතක් ඔහුට තිබෙනවා. ඒ නිසා ඔහු දිලින්දෙක් නොවේයයි කියනවා. තවත් දේශනාවක වහන්සේ වදාලා සූත්‍රයක සත්‍ත්‍මේ විකවේ බොජ්ජංගා භාවිතා බහුලීකතා අපාරා පාරං ගමනාය සංවත්තම මහණෙනි මේ බෝධ්‍යංග සත වැඩිම නිසා නැවත නැවත වැඩිම නිසා අපාරා පාරං ගමනාය සංවත්තම්ති ඒ ඒ වැඩිම අපාරයයි කියනු ලබන මේ සංසාරයෙන් පාරයයි සලකන දක්වන නිවනට පැමිණීමට හේතු වේ ඒතර මේ බෝධ්‍යංග වැඩිවීමෙන් කෙනෙක් සංසාරයෙන් එතරව නිවනට පැමිණෙයි කියන එක උන්වහන්සේ වදාළා. මේ බෝධ්‍යංග ඊළඟට කවරේද කියාසා සති සම්බුද්ධංගෝ ආදි වශයෙන් උන්වහන්සේ දේශනා කර තිබෙනවා. දැන් මේ සූත්‍රයේදී උන්වහන්සේ වදාරන්නේ සතිපට්ඨාන සූත්‍රයේදී ඉදදික්කවේ භික්ඛු සම්තම්වා අජ්ජත්තම් සති සම්බුද්ධංගං අතිනේ අජ්ජත්තම් සති සම්බුද්ධංගෝති පජානාති මහණෙනි මේ ශාසනයේ පිටුතම තම සම්තාවෙහි සති සම්බෝධ්‍යංගය ඇත්තේ නම් දැන ඉපද පවතින ඒ තම සම්තාවෙහි සති සම්බෝධ්‍යංගය ඇති බව දැනගන්න. ඒ වගේම මේ භික්ෂුව තම සම්තාවෙහි ඒ සති සම්බෝධ්‍යංගය නැත්තේ නම් ඒ නැති බවද දැනගන්න. නූපන් සති සම්බෝධ්‍යංගය උපදින්නේ වේද ඒ බවද දැනගනි උපන්නා වූ සති සම්බෝධ්‍යංගය වැඩි සම්පූර්ණ වේද ඒ බවද දැනගනි කියා මොහන්සේ බබාවා ඉතින් මෙතන සති කියන මේ කාරණයක් නැත්නම් මේ වචනය පිළිබඳවත් අප දැනගත යුතු සති. දැන් සතිපට්ඨාන කියන තැන සති කියන්නේ මේ සිහිය තමයි. ඒතකොට සති සම්බෝධංගය කියා මෙය විශේෂ කොට බෝධියේ අංග වශයෙන් විශේෂ කොට දක්වා තිබෙන්නේ මක්නිසාදේ කියලා බලන්න. ඒ ඒ ඒ ඒ අර්ථයෙන් නැත්නම් සති සම්බෝධ්‍යංගය කියන මේ නම අනුව ඒ සිහිය විස්තර කරනවා නම් සිහිය පිළිබඳව කියනවා නම් කිය යුතු තිබෙන්නේ නිවන් ලබා දෙවන සිහිය එහෙම නැත්නම් ඒ ලෝකෝත්තර මාර්ග ඥානයන් උපදවා දෙන සිහිය උපදවා ලන සිහිය සති සම්බෝධි ඡන්දේ. නිවනට පමුණුවන නැත්නම් විමන් ලබා දෙවන සිහිය. ආර්ය මාර්ග ඥානයන් උපදවාගෙන සිහිය කියන මේ තේරුම් සති සම්බෝධංග කියන එකට දෙතේ. දැන් <clears throat> ඒ සිහිය වැඩි යුතු ධර්මයක් ඇටියට බුදුරජාණන් වහන්සේ වදාරා තිබෙන්නේ. සති කියන සිහිය වැඩි කුමකද වඩන්නේ? ඉතින් ඒක අප මුලදීම දැනගත්තා මහන්සේගේ මේ සතිපට්ඨාන සූත්‍රයෙන්ම කාය වේදනා චිත්ත ධම්ම කියන ඒ අරමුණු වලයි මේ සිහිය වැඩි යුතුව තිබෙන්නේ. එම නැත්නම් මේ සිහියේ අරමුණු වශයෙන් ගත යුතුව තිබෙන්නේ කාය වේදනා චිත්ත ධම්ම කියන කායානුපස්සනා සතිපට්ඨානේ වේදනානුපස්සනා සතිපට්ඨානේ චිත්තානුපස්සනා සතිපට්ඨානේ ධම්මානුපස්සනා සතිපට්ඨානේ කියන මේ සතිපට්ඨාන හතරක් වශයෙන් දැක්වූ ඒ සිහිය. එතකොට සතිපට්ඨාන කියන තැන්වලදී සිහියත් සතිපට්ඨාන කියන නාමයෙන් දැක්වෙනවා. ඒ සිහියෙන් අරමුණු කරනු ලබන ධර්මද සතිපට්ඨාන කියන එකෙන් දැක්ක. එක තේරුමක් සිහියම සිහිය පිහිටුවීම නිසා ඒ පිහිටවන සිහියට කියනවා සතිපට්ඨානයි කියලා. ඒ සිහිය පිහිටවනු ලබන්නේ කාය, වේදනා, චිත්ත, ධම්ම කියන මේ ආරම්මණයන්හි ඒ නිසා ඒ අරමුණුද සතිපට්ඨාන කියන නාමයෙන් දැක්කේ. ඒ නිසායි සතර සතිපට්ඨාන කියලා ඒවා නම් කර තිබෙන්නේ. දැන් ඒ ඒ සතර සතිපට්ඨාන ධර්මයන්හි ඇත් වඩන සිහිය විස අනෙකක් නෙවෙයි මේ සති සම්බෝධ්‍යංග කියන එකෙන් දක්වන්නේ. වැඩෙනවයි කියන්නේ වඩනවයි කියන්නේ දියුණු කරන එක. සිහිය දියුණු කරන කළ යුතු ධර්මයක්. එක තරාතිරමයෙන් නැත්නම් එකම මත්තමේම හැමදාම පවත්වාගත යුතු ධර්මයක් නෙවෙයි ක්‍රමයෙන් දියුණු කරගත යුතු ධර්මයක්. ඒ දියුණු කරගත්ත සීයයි බෝධ්‍යංග ධර්මයක් වන්නේ. එහෙම නැත්නම් එය බෝධ්‍යංගයක් වීමට තරම් ප්‍රබල ධර්මයක් වන්නේ නැහැ. දාපදන්නවා අපට ලැබෙන කුසල් සිත්. කාමාවචර කුසල් සිත්, රූපාවචර කුසල් සිත්, අරූපාවචර කුසල් සිත්, ලෝකෝත්තර කුසල් සිත් කියලා කුසල් සිත් පිළිබඳ තියෙන වර්ග හතරක් නැත්නම් භූමි වශයෙන් කුසල් සිත් බෙදාගන්න. ඒ කුසල් සිත් එකක්වත් ඒ විදිහේ කුසල් සිත් වන්නට බෑ සිහිය කියන මේ ධර්මය ඒ සිත්වල යෙදෙන්නේ නැත්නම් ඒ නිසා ඒ හැම සිතකම සති නාමයෙන් දැක්වෙන සිහිය යෙදෙන ඒ ඒ සිහිය ලෝක ව්‍යවහාරයේ පවත්නා සිහිය නම් නොවේ ලෝක ව්‍යවහාරයේ තිබෙන සිහිය ඊට වඩා කොහොම පළල් අර්ථයක් දෙන්නේ පළල. ඒ ලෝක ව්‍යවහාරයේ එන සිහිය කොයි සිත්වලත් ලැබෙන්නට පුළුවන් විදිහේ සිහියක්. ඒක ධර්මයක් වශයෙන් සතියම නෙවෙයි. ඒ සිහිය කියන වචනේ පාවිච්චි කළත් වෙනත් වෙනත් ධර්ම පිළිබඳවත් ඒ සිහිය යෙදෙන්නට පුළුවන් ලෝක ව්‍යවහාරෙහි එන සිහිය කල්පක. ඒ සිහිය නෙවෙයි මෙතන සතිපට්ඨානෙහි දැක්වෙන නැත්නම් සති කියන ධර්මයෙන් ඉගෙනගෙන. එතන අරමුණු ඒ ඒ සිහිය උපදවා ගන්නා අවස්ථාවේදී එහෙම නැත්නම් මේ සිහිය ලැබෙන අවස්ථාවේදී උපදනා වූ සිත කවදාවත් අකුසල් සිතක් වන්නට බෑ. අකුසල් සිතක් වන්නට බෑ. දැන් කෙනෙක් යම්කිසි අකුසල ක්‍රියාවක යෙදී සිටින අවස්ථාවේදී ඒ එදී සිටින තැනැත්තා සමහර විටකේ අකුසලයට සම්බන්ධ වෙන තවත් අය සිටිනාම නම් ඔවුනුත් සමහර විටකේ ඒ බලා සිටින්නනි ඒ තැනැත්තා සිහියෙන් තොර වූ කෙනෙක්යි කියා නොකියනවා ඇති. ඔවුන් හිතන්නේ නැහැ Tamanට මේ අවස්ථාවේදී මේ සති කියන ධර්මය නැති අවස්ථාවක් කියලා. ඒ වගේම ඒ ඔහුගේ ක්‍රියාවට සම්බන්ධ වෙන තවත් අය වෙතොත් ඔවුන් හිතන එකක් නෑ. මොහු මේ අවස්ථාවේදී සීයෙන් තොර වූ කෙනෙක් කියලා. මේ සති කියන මේ සීයෙන් තොර වූ කෙනෙක් කියලා බලා සිටින්නමුත් එහෙම හිතන එකක් නෑ. ඒ ධර්මානුකූලව සැලකෙනවා නම් ඒ තැනට ඒ අවස්ථාවේදී මේ සති නාමයෙන් දැක්කෙන මේ සිහිය නෑ. මේ සිහිය නෑ. ඒ සිහිය නැති අවස්ථාවකදීමයි ඒ තැනත්තා අකුසල් සිතක් උපදවා ගන්න නැත්නම් අකුසල ක්‍රියාවක යෙදෙන්නේ. කුසලයක් කවදාවත් කුසලයක් සිහියෙන් තොරව හටගන්නේ නැහැ. සතියෙන් තොරව. ඒකට සති කියන මේ ධර්මය හැම විටම ලැබෙන්නේ සෝභන සිතක. සෝභන සිතක ඒ සෝභන සිත අතුරෙන් අපට හොඳටම දැනෙන ඇති වෙන බව හොඳට ප්‍රකට වෙන සිත් කොටසම කුසල. ඒ කුසල් සිත් වල මේ සීය ලැබෙනවා. සති කියන්නේ. ඒ සීය ලැබෙන්නේ නැති සිතක් වෙතොත් ඒක කවදා කුසල් සිතක් ගන්නෑ. ඒක මතක තබා ගත යුතු කරුණක් සතිය ගැන කතා කරන විට. ඒ නිසායි අප අභිධර්මයේදී ඉගෙන ගන්නවා සද්ධා සති හිරියොත්ප්ප අලෝභ අදෝස පත්‍රමච්ඡත්තතා කාය පස්සබ්දි චිත්ත පස්සබ්දි කාය ලෞපා චිත්ත ලෞපා කාය මුදුතා චිත්ත මුදුතා කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා කාය පාගුඤ්ඤතා චිත්ත පාවිඤ්ඤතා, කායීජ්ජුකතා, චිත්තුජ්ජුකතා කිය හැම සෝබන සිතකම ලැබෙන චෛතසික 19ක්. 19ක්. ඒ 19න් එකක් තමයි. දෙවැනිවට කියවෙන්නේ සබ්ධා සති. සති කියන මේ ධර්ම. අනේ මේ ධර්මය තමයි මේ සම්බෝධියංගයක් හැටියට බුදුරජාණන් වහන්සේ වදාරා තිබෙන්නේ සති සම්බෝධියංගය. ඒ මේ ඒ බෝධ්‍යංග කියන මේ වචනය යොදා ඒ ධර්මය වදාරා තිබෙන බැරි මෙහිදී මේ ධර්මය විශේෂයෙන්ම මේ අවස්ථාවේදී මේ සිහිය විශේෂයෙන්ම හේතු වනුයේ කුමකටද නිවනට පැමිණීමට නිවන් ලබා ගැනීමට ආර්ය මාර්ග ඥානයන් ලෝකෝත්තර මාර්ග ඥානයන් උපදවාගන්නට ඒ නිසායි බෝධිංග කියන ඒ වචනය පාවිච්චි කර තිබෙනවා. සති සම්බෝධ්‍යං. ඉතින් ඒක අදහස් කරන්නේ නැහැ කෙනෙක්. ඒ සති සම්බෝධ්‍යංගයේ කියන එක ලෝකෝත්තර සිතෙහිම පමණක් පහළ වෙන ධර්මයක් කියන්නේ. අපි කියනවානේ ලෝකෝත්තර සිත් ලබා ගැනීමට උපකාර වෙන ධර්ම. එතකොට ඒක කොහොමද යන්නද කියන්නේ? පිළිවෙලින් දියුණු කරගන්න. ඒ දියුණු කර ගැනීම කළ යුතුව තිබෙන්නේ අපට උපදනා වූ මේ කාමාවචර කුසල් සිත් වල පටන්. ඒ නිසා කාමාවචර කුසල් සිත් වලත් රූපාවචර අරූපාවචර කුසල් සිත් වලත් මේ සත්සම්බෝධ්‍යංගය ලැබෙන බව තේරුම් ගන්නට ඕන. ඒවා ලැබෙනවා. දැන් කෙනෙක් භාවනා කරනවා නම් ඒ භාවනා කරන අයට සති සම්බෝධ්‍යංගය ලැබෙනවා. ඒ විශේෂයෙන්ම නිවනටම උපකාර වෙන අවස්ථාව හැටියට අව පළමු අවස්ථාව හැටියට දැක්විය යුතු තිබෙන්නේ උද්‍යප්පේ ඥානයේ ඒ නාම රූප පරිග්‍රහ ඥානය කියන නාම රූපයන් වෙන් කර ගැනීම ප්‍රත්‍ය පරිග්‍රහ ඥානය කියන මේවා ඔක්කොම විදර්ශනාවට සම්බන්ධයි. විදර්ශනායි කියන්නේ මේ නාම රූප ධර්මයන් පිළිබඳ එහෙම නැත්නම් පංචස්කන්ධය පිළිබඳව යථා තත්වය ඇතිපැටිය දැනගන්නා නුවණ. ඒ නුවණ උපදවා ගැනීම සඳහා සිහියේ උපකාරය ඉතාම වැදගත්. ඒ සිහියේ උපකාරය නොලැබ ඒ නුවණ කවදාවත් උපදින්නේ නැහැ. මම ඊට කලින් මේ පිළිතුරට ඒ බව කියාපත. ඒ නිසායි සිහිය පිළිබඳව පමණක් සමහර විටක බුදුරජාණන් වහන්සේ යම් ධර්මයක් දේශනා කරන විට ඒ සිහිය නුවණිනුත් යුක්ත වූ සිහියක් ලෙස දක්වා තිබෙනවා. පරමේන සති නීපක් කියන සමන්නාගතෝ හෝති චිර කතම්පි චිර භාසිතම්පි සරිතා හෝති අනුස්සරිතා ඔය විදිහට ඒ පරමෝ සති මේපක්ක සතිය කියන්නේ සියයට මේපක්ක කියලා එතන වදාරා තිබෙන්නේ නුවණට නුවණ ඒකට සිහියයි නුවණයි ඒ වගේම ඊට වඩා ප්‍රසිද්ධ ඒ වචන දෙක ඇඳා වදාරා තිබෙන දේශනාව හැටියට සති සම්පජන්‍ය කියන සති සම්පජන්‍ය සති සම්පජන්‍ය සතිය කීවේ සිහිය, සම්පජඤ්ඤය කීවේ නුවණ. ඒ ඒ නුවණින් තොර වූ සිහිය මේ නිවන ලබා ගැනීමට ප්‍රමාණවත් නැහැ. නුවණින් තොර වූ සිහිය. නුවණින් තොර වූ සිහියක් ලැබෙනවා. ඒ නුවණින් තොර වූ සිහිය සමහර විට අප කරන කුසල් වලදී අපට ලැබෙනවා. ඒ නුවණින් තොර වූ සිහිය නිවනට හේතු වන්නක් නෙවේ. නිවන ලබා දෙන එකක් නෙවේ. සිහිය හැම විටම නුවණක් එක්කමයි යෙදෙන්නට ඕන. ඒ සිහිය නැතුව නුවණ කවදාවත් උපදින්නේ නැහැ. සිහිය නැතුව නුවණ උපදින්නේ නැහැ. නුවණ නැතිව සිහිය ලැබෙන්නට පුළුවන්. එතකොට අප මෙතන සැලකිය යුතු තිබෙන්නේ නුවණ උපදවා ගැනීම ශාසනයෙන් බලාපොරොත්තු වන ප්‍රධානම දැන් මේ සති ධම්මවිචය ආදී වශයෙන් මේ බෝධිංග ඊට කලින් කියවෙන තව බෝධිපාක්ෂික ධර්ම වලට ඇතුළත් තව ධර්ම තිබෙනවා. සතර ප්‍රතිපත්තාන, සතර සම්මාප්පාදාන, සතර ඉද්ධිපාද, පංචේන්ද්‍රිය, පංච බල, සත්ත බෝධිංග ආර්ය ශ්‍රාණික මාර්ගය කියන්නේ මේ බෝධිපාක්ෂික ධර්ම 37. ඒ බෝධිපාක්ෂික ධර්ම 37ම කෙනෙකු වැඩි යුතුයි, දියුණු කළ යුතුයි. ඒ දියුණු කිරීමේ ඒකායන මාර්ගය තමයි මේ සතර සතිපට්ඨාන වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ සතර සතිපට්ඨාන වශයෙන් වදාරන ලද මේ භාවනා ක්‍රමයම තමයි ඒ බෝධ්‍යංග ධර්මයන් සහිත වූ සත්‍විස් බෝධිපාක්ෂික ධර්මම. වැඩිමේ එකම මාර්ගය. ඒ බෝධිපාක්ෂික ධර්ම සියල්ලම එකවර එකසිතක ලැබෙන අවස්ථාව හැටියට දක්වා තිබෙන්නේ මාර්ග ඥානය උපදන අවස්ථාව. මාර්ග ඥානය උපදන අවස්ථාවේ කියන්නේ මාර්ග සිත ඇතිවන අවස්ථාව. ඒ නිසා මේ මාර්ග සිත උපදවා ගැනීමේ බලාපොරොත්තුෙන් කෙනෙකු යම් භාවනා කර්මයක යෙදේද ඒ යෙදෙන භාවනා කර්මය සමහර විටක සමතේ වේවා එහෙම නැත්නම් විදර්ශනාව වේවා ඒ කොයි එකවත් ඒ තැනත්තාට මේ සති නමති බෝධ්‍යංග ධර්මය ඒ ඒ සිත්වල උපදින. ඒකයි මතක තබා ඒ සති සම්බෝධ්‍යංගේ උපදින. මොකද ඒ තැනත්තා සමත භාවනාවක්වත් විදර්ශනා කරන්නේ වෙන බලාපොරොත්තුවක් ඇතිව නෙවෙයි. නිවනට පැමිණීමේ බලාපොරොත්තුෙන් එහෙම නැත්නම් මාර්ග ඥානයන් උපදවා ගැනීමේ බලාපොරොත්තුව. දැන් මේ මාර්ග ඥානයන් උපදවා ගැනීමේ බලාපොරොත්තුව ඇතිවන්නේ කාටද කියලා බලන්න. ක්ලේශයන්ට වසඟ වීමම හොඳයි කියා නොසලකනවා. දැන් කෙලෙස් වසඟයට කැමති කෙනෙක් ඉන්නවා. ඒත් නැත්තා නිවන් මඟ ගමන් කිරීමට උත්සාහ කරන්නේ නැහැ. දැන් නිවන් මඟ ගමන් කිරීමට බාධකව තිබෙන්නේ තිබෙන ප්‍රධානම කාරණය තමයි ක්ලේශ වසඟත්වය. කෙලසුන්ට වසඟ වීම. කෙලසුන්ට යටදීම. ඒ කෙලෙසුන්ට යටවන තැනත්තාට නිවන පිළිබඳව අහන්නටත් බෑ. ඒක නීරස කර්ණ කටුක කනට තරම් මිහිරි නොවන වචනයක් වෙනවා. නිවන කියන කතාව උගා. කෙලෙස් වසඟත්වය ඇති කෙනෙක්. සසර පිළිබඳ ආශාව තිබෙන කෙනෙක්. නිර්වාණය තරම් ප්‍රිය ජනක වචනයක් වන්නේ නැහැ. එනිසායි මේ කෙලෙසුන්ට වසඟයක් කෙලසුන්ට වසඟ වීම වළක්වා ගැනීමට ඉවහල් වන ධර්මයක් තමයි සති නාමයෙන් දක්වන්නේ. ඒක අපිට පේන්නේ පේන පේන්නේ මොන අවස්ථාවේදීද කියලා බලමු. දැන් අපට උගන්වනවා සිහිය වඩන තැනක් නම් හැම විටම ඒ තමාගේ මේ ස්කන්ධ පංචකය පිළිබඳව ඒ ස්කන්ධ පංචකයට ඇතුළත් වෙන යම් යම් ධර්ම ඇති වෙන ඇති වෙන අවස්ථාවවලදී ඒවා මෙනෙහි කරන්න. ඒවා මෙනෙහි කරන්න. ලෝභයක් උපන්නත් මෙනෙහි කරන්න. ද්වේෂයක් උපන්නත් මෙනෙහි කරන්න. ඒ මොකද මෙනෙහි කරන්නට කියන්නේ? ඒ ධර්ම ස්වභාවය ඒක ධර්මයක් ධර්ම ස්වභාවයක් කියන බව Tamanට දැන ගැනීමට හේතු ගැනීම. ඒක යම් හේතුවක්, සත්‍යයක්, කර්ම කොටගෙන උපදනා ස්වභාවයක්. ඒ ඒ උපදනා වූ මේ ස්වභාවය ඇති වෙලා නැතුව යන්නේ. ඒ බව තමන්ට වැටහෙන අවබෝධ වෙනවා. ඒ තමන්ට ඒ බව අවබෝධ වන්නේ නුවණ නුවණ. සිහියෙන් තමයි ඒ බව දකින්නේ නැත්නම් සිහියෙන්ුයි ඒ බව අල්ලාගන්නේ. සිහිය නැත්නම් අර නුවණ උපදවා ගන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසායි සිහිය හැම විටම වඩන්නට උගන්වනවා. සිහිය පිටතොත් නුවණ නොමැති වූවක් වරදක බැඳෙන්නේ. වරදට වැටෙන්නේ. සීලය තිබෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සීලය උපදවා ගැනීම උගන්වනවා. දැන් කොයි වේලාවක හරි අපගේ සිත අකුසල පැත්තට බර වෙන්නේ නැත්නම් අකුසලයකට වැටෙන්නේ අකුසල් සිතක් අපට කොයි වේලාවක හෝ උපදින්නේ අපි සිහියෙන් නොසිටිය අවස්ථාවක සිහියෙන් සිටි අවස්ථාවකදී කවදාවත් උපදින්නේ නැහැ. ඉතින් ඒකෙන් තේරුම් ගන්නට ඕනේ මොන මොකක්ද මේ සිහිය කියන්නේ? මොන විදිහේ සිහියක් ගැනද මේ කියන්නේ? ඒ සිහිය නම් අකුසලයෙන් සිත වළක්වාලම සිහියක්, කුසලයෙන් සිත පවත්වන සිහියක්. ඒකයි තේරුම් ගන්න. අකුසලයෙන් වළක්වන සිහිය. කුසලයෙන් යොදවන සිහියක්. සතිපට්ඨානයෙන් උගන්වන්නේ එහෙම ඒබඳු සිහියක්. එතකොට මේ සිහියෙන් යුතු සිත කවදාවත් අකුසල් සිතක් වන්නේ. කවදාවත් නෑ ඒක අකුසල් සිතක් වන්නේ. ඉතින් මේ සිහිය කෙනෙකු දියුණු කරගත යුතු වැඩි යුතු එකක් වඩන්නට තිබෙන්නේ කුමකදේ කියලා අසුවොත් ඒ කියන්නට තිබෙන්නේ මේ සතර සතිපට්ඨානයන් හි කාය වේදනා වේදනා චිත්ත ධම්ම කියන මේවා එහි එතකොට බෝධිආංග සම්බෝධිආංග කියන එකයි මෙතන එන්නේ. සම්බෝධි අංග. සම්බෝධියේ කියවේ චතුස්සත්‍යාවබෝධයට ඉවහල් වන ධර්ම. එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන පුද්ගලයා. ඒ පුද්ගලයාගේ අවයවයෝය අංගයෝය කියන අර්ථයෙන් හෝ ඒ ධර්ම සමූහයේ අංගයෝය කියන අර්ථයෙන් අපි සති සම්බෝධි සංග කියන මේ නම දැනගත්තා. ඒ සති නැමැති සිහියම සත්‍ය අවබෝධයට උපකාර වන බැවින් සත්‍ය අවබෝධයට උපකාර වන ධර්ම සමුදායෙහි අංගයක් වන බැවින් ඒකට සති සම්බෝධිංග කියන මේ නම උන්වහන්සේ වදාළේ. ඉතින් ඒ සිහිය උපදවා ගන්නට අපිට මොකක්ද ඇති කරගන්න තියෙන්නේ? ඇති කරගන්න තියෙන්නේ යෝනිසෝ මනස්කාරය. යෝනිසෝ මනසිකාරය කියන්නේ කාරණානුකූලව මෙනෙහි කිරීම. එහෙම නැත්නම් නුවණින් මෙනෙහි කිරීම. නුවණින් මෙනෙහි කිරීම. ඒ යෝනිසෝ මනසිකාරයේ ධර්මයක් වශයෙන් දක්වනවා නම් ආවර්ජන සිත් යෝනිසෝ මනසිකාරයෙන් යුක්ත වන සිත්යයි කියලා දක්වන්නට පුළුවන්. මේ පිනතුන් අසා ඇතිනේ ආවර්ජන සිත් කියලා කොටස් දෙකක් සිත් දෙකක් තිබෙනවා. පංචද්වාරා වජ්ජන සිතේ මනෝද්වාරා වජ්ජන සිතේ කියලා දෙකක්. ඒ ආවර්ජන සිද්ද යෝනිසෝ මනසිකාරයේ හැටියට දක්වනවා. ඒ යෝනිසෝ මනසිකාරයේ හැටියට අපට ලැබෙන කුසල් සිත් සියල්ලම දක්වන්නට පුළුවන්. එමක් නිසාද ඒ ඒ ඒ අවස්ථාවලදී Taman කාරණානුකූලව සිතන අවස්ථාවක් නම් ඒ අවස්ථාවේදී අකුසල් යෙදෙන්නේ නැහැ. අකුසල් උපදින්නේ නැහැ. අයෝනිසෝ මනසිකාර යෝනිසෝ මනසිකාර කියන මේ දෙකට අර්ථ දක්වලා තිබෙන්නේ උප්පත මනසිකාරෝ පත මනසිකාරෝ උප්පත මනසිකාරය කියලා කියන්නේ නොමගින් මෙනෙහි කිරීම. පත මනසිකාරය කියන්නේ හරි මගින් මෙනෙහි කිරීම. ඒකට උත්පත වර්තිකාරයේ හැටියට දක්වලා තිබෙන්නේ අසුභයේ සුභ අසුභය සුභ හැටියට මෙහි කිවි. අනිත්‍යය අනිත්‍යය නිට්ටය හැටියට මෙහි කිවි. දුක්ඛය සැප හැටියට මෙහි කිවි. අනාත්මය ආත්ම හැටියට මෙහි කිවි. එහෙම සැලකීම ඒක අයෝනිසෝ මනසිකා. දැන් සාමාන්‍යයෙන් අපට ඇතිවන්නේ ඒ මෙනෙහි කිරීම නැත්නම් ඒ අයෝනිසෝ මනසිකාරය නොවේද කියන එක අප සිතමු. අප එදිනදා අපගේ වැඩ කටයුතු වලදී අපට උපදනා වූ ඒ මානසිකාරය අයෝනිසෝ මානසිකාරය නොවේද කියන එක ප්‍රශ්නයක් වශයෙන් තමන්ගෙන් ඇසුවොත් තමන්ට මේක තේරුම් ගන්නට පුළුවන්. ඒ ඇතිවන්නේ අනිත්‍ය දෙහි නিত্য හැඟීම අසුබ දෙහි සුබ හැඟීම දුක් වූ දෙහි සැපයි කියන ඒ හැඟීම අනාත්ම වූ දෙහි ආත්මය කියන හැඟීම ඒ කියන්නේ සාමාන්‍ය ලෝකයාට ඇතිවන සාමාන්‍ය ලෝකයා ඒ දේ දෙස බලන ආකල්පය ඒ විදිහට ඒ විදිහයි ඔවුන්ගේ බැලීම අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් පෙනෙන්නේ නැහැ දුක් වූ දේ දුක් වශයෙන් පෙනෙන්නේ නැහැ. ඒ වගේම අසුබ දේ අසුබ වශයෙන් පෙනෙන්නේ නැහැ. උන්වහන්සේ නමක් තමයි ඒ ඒ తත්වය වෙනස් කිරීමට ලෝකයාගේ ඒ ඒ දේ පිළිබඳ බලන ඒ ආකල්පය වෙනස් කිරීමට ධර්මයේ ධර්මයක් දේශනා කරනවා. වණපතේ එනවා සිහිය සූත්‍රය කියලා සූත්‍රයක්. ඒ සූත්‍රෙහි බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි ඒ සිංහ නැමැති මෘග රාජයා සිංහෝ මෘග රාජා කියලා එන්නේ සිංහ නැමැති තිරිසනු අතර රජා කෙනෙක්. සවස් කාලෙහිදී තමා විසෙන ගුහාවෙන් නික්මෙනවා. ඒ නික්මී ඇඟ මැලි කඩනවා. ඇඟමැලි කඩනවා කියන්නේ එයාගේ කම්මැලි අරිණ එක. ඒකට කියනවානේ ඒක පාලි වචනේ විජම්භති කියලා. විජම්භති. ඊළඟට සතර දිශාවම අනුවිලෝකිත පිළිවෙලින් බලනවා. සතර දිශාවම බලා බලනවා. ඊළඟට තික්ඛත්තුම් සියනාදම් නදති. තුන්වරක් සිංහනාදය පවත්වන. ඒ සිංහනාදය අසන කැලෑවේ වෙතන සතුන් මහත් බියට සන්ත්‍රාසයට පැමිණෙනවා. ඒ පැමිණ දියෙහි වාසය කරන සතුන් දියට ඇදෙනවා. ගුල් වල, දිල් වල එහෙම සිටින සතුන් වාසය කරන සතුන් ඒවාට වදින. පක්ෂී වූ අහසෙහි අහසට නැගින. ව්‍යාසර කරනවා. ඒ අනිත් හැම සතුන් මෙහෙම වැඩක් එහෙම තමන් ඉන්න තැන්වලට රිංගා ගන්නට බැරි වූ ඒ සතුන් කලාවේ ඒ මේ අත ගයින් දුවන දුරජානන් වහන්සේ වදාරනවා ඒ ඒ ඇතුන් පවා ඒ දුවන එක දැක්වීමට රජ රජවරුන්ගේ අත්හල් වල ශක්තිමත් වරපට වලින් බැඳ තිබෙන ඇතුන් පවා ඔවුන්ගේ වරපටවල් කඩාගෙන මල මූත්‍ර පහ කරගෙන දුවනවායි කියන්නේ. මුත්තකරීකම් කජමානා කියලා. මේ වචනේ මහත් වදාරලා තිබෙනවා. ඒ මලමු පහතරනේ දුවන්න පටන් ගන්නවා. ඒ ඒ සිංහනාදයේ අසල භයට සංත්‍රාසයට පැමිණෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඊළඟට තමන් වහන්සේ පිළිබඳ කාරණයක් වදාළා. මහසවදාරණවා මහණෙනි තථාගත යම් වහන්සේ ලෝකෙහි පහළ වෙනවා. ඒ ලෝකෙහි පහළ වෙලා උන්වහන්සේ ලෝකයාට අනිත්‍ය දුක්ඛය අනාත්මය කියන මේ මේ ධර්මය දේශනා කරනවා. ඒ ධර්මයේ ඇසු බොහොම උස් විමංගල වාසය කරන මහේශාක්‍ය දෙවිවරුන් පවා දියට සන්ත්‍රාසයට පැමිණෙනවයි පැමිණ ඕන් කියනවා. අහෝ අපි මෙතෙක් කල අනිත්‍ය වූ දෙයක් නිට්ටයයි සලකාගෙන නොසිටියම හොඳ දුක් වූ දෙයක් සැපයයි සලකාගෙන නොසිටියම හොඳ අනාත්ම වූ දෙයක් ආත්මය කියා සලකාගෙන නොසිටියම හොඳ කියා ඔහු බියට සංත්‍රාසයට පැමිණෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒකට බුදුරජාණන් වහන්සේ නමකුයි ලෝකයාට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා ත්‍රිලක්ෂණය දේශනාකට වදාරනවා. ඒ ඒ ත්‍රිලක්ෂණය අනුව යමෙකු සිතනවා. ඒ සිටීම තමයි යෝනිසෝ මනසිකාරය. උඩක් පිරිසේ ඉන්න යෝනිසෝ මනසිකාරය කියන්නට තිබෙන්නේ ඒක. එතකොට අනිත්‍යය අනිත්‍ය හැටියට, දුක්ඛය දුක්ඛය හැටියට, අනාත්මය අනාත්මය හැටියට, අසුභය අසුභය හැටියට යමෙකු දකිනවා නම් අන්නේ ඒ දක්නා තැනත්තා සිටින්නේ යෝන්සෝ මනසිකාය. අනිත්‍ය නිත්‍ය හැටියට, අසුභය සුභ හැටියට, දුක්ඛය සැප හැටියට, අනාත්මය ආත්ම හැටියට යමෙකු දකිනවා නම්, යමෙකු සැලකනවා නම්, ඔහුගේ ඒ සැලකීම, ඒ දැකීම තමයි අයෝනිසෝ මනසිකාය. ඉතින් එහෙම බලන විට ලෝකෙහි වාසය කරන්නම් වැඩි දෙනාම සිටින්නේ අයෝනිසෝ මනස්කාරය. යෝනිසෝ මනසිකාරයේ උපදවාගන්නේ බොහොම කලාතුරකින් සමහර විටක යම්කිසි මොහොතක දෙකක එහෙමයි උපදවන්නේ. අනේ යෝනිසෝ මනසිකාරයට ඉඩ ලබා දීම තමයි භාවනාව කියන එකකින් කරන්නේ. භාවනාවෙන් කරන්නේ ඒක. ඒකට ඒතරත්තා සිහියෙන් යුතු කෙනෙක්. භාවනා කරන මොහොතේදී හිතන සිහියෙන් යුක්තයි. ඒ භාවනාව අතරතුරේදී සමහර විටක තමාට වැරදි හැඟීම් ඇති වෙනවා ඔය අසුබ ආදී පිළිබඳව සුභාදි වශයෙන් එහෙම හැඟීම් ඇති වෙනවා නම් ඒ අවස්ථාවවලදී තමන් සිහියෙන් තොරවයි වාසය. ඒ අවස්ථාවවලදී සිහියෙන් තොර. ඊළඟට ඒ අතරතුරේදී භාවනා කරන අතරතුරේදී වුවත් ලෝභයක්, ද්වේෂයක්, මෝහයක්, ඊර්ෂ්‍යාවක්, මාත්සර්යයක් ව්‍යාධි වශයෙන් ඒ නරක ධර්මයක්, අකුසල ධර්මයක් ඇති වෙනවා. ඒකත් මෙනෙහි කළ යුතු දෙයක් හැටියට බුදුහාමුදුරුවෝ අදාරන්නේ. නමුත් එහෙම ඇති වෙනවා නම් ඒ ඇති වෙන්නේ අයෝනිසෝ මනසිකාරය කියන්නේ සීයේ තොරව වාසය කිරීම නිසා. ඒ අවස්ථාවේදී තමන් භාවනාවේ යෙදී සිටියම් භාවනාවෙන් සිත පැන්න අවස්ථාවකදී අර අකුසල ධර්මයක් උපදිනවා. ඉතින් හැබැයි ඒ අවස්ථාවේදී ඒ අකුසල ධර්මي උපන්නයි කියලා භාවනාව නැති කර ගැනීම නැවැත්වීම නෙවෙයි කළ යුතු වෙන්නේ. ඒ ඒ ඇති වූ අකුසල ධර්මයේ මෙනෙහි කරන්නට ඕන. ඒ මෙනෙහි කළේ කියන්නේද සිහියෙන් යුතුව සිටියොත්. නැත්නම් එහෙම අකුසලයක් උපන්න බවවත් Taman දන්නේ නැතුව අකුසල් උපදවාගෙන ඉන්නට පුළුවන්. යම් වේලාවක යෝනිසෝ මනසිකාරය ඇති කරගත්තොතුයි ඒ අකුසලයේ අකුසලයක් බවද දකින්නේ. එහෙම නැත්තම් එහෙම දැකීමකුත් වන්නේ නැහැ. අනේ නිසා මේ සතිය කියන එක යන බොහෝම සැලකිලිමත් වන්නට ඕන කෙනෙක්. ඒක බෝධ්‍යංගයක් හැටියට බුදුරජාණන් වහන්සේ වැඩාරීමේ ඒ වැඩාරීමට ඇති හේතුව ඔය අනුසාරයෙන් සැලකන්නට. ඉතින් සත්සම්බෝධ්‍යංගය වැඩෙන්නේ යෝනිසෝ මනසිකාරයේ නිකන්. ඒක මතක තබා ගන්නට ඕනේ. යෝනිසෝ මනසිකාරය නැත්නම් සත්සම්බෝධ්‍යංගයක් ඇතිවන්නේ නැහැ. ඒ ඉතින් අපට සිහි කරන්නට උගන්වනවානේ. දැන් භාවනාවේදී අප කරන්නේ සිහි කිරීම. සිහි කිරීම කියන්නේ මෙනෙහි කිරීම. එහෙම නැතුව පරණ දෙයක් සිහි කර කර ඉන්න එකට නෙවෙයි. ඒකට සිහි කිරීමයි කියලා සාමාන්‍යයෙන් කියනවනේ. අපි පරණ දෙයක්, සිදු වූ දෙයක් ගැන සිහි කරනවා කියන්නේ ඒ කියන්නේ චිර කතම්පි චිර භාතිකම්පි සරිතා භූති අනිසරිතා කියන එකෙන් කිය වෙනවා එහෙම පරිමේ දෙයක් සිහි කිරීමක්. නමුත් ඒකම නෙවෙයි භාවනාවෙන් අදහස් කරන්නේ. පරණ දේවල් ගැන හිත හිතා ඉන්න එක භාවනාව නෙවෙයි. ඒකම නිසා තමයි කියන්නේ ඉගෙනගත්තු දේ ගැන හිත හිතා ඉන්න එකත් භාවනාව නෙවෙයි. දැන් භාවනා කරන කෙනෙක් විදර්ශනා කරන කෙනෙක් සතිපට්ඨානය වඩන කෙනෙක් Taman උගත් ධර්මයේ ගැන හිත හිතා ඉන්නවා නම් ඒ උගත් ධර්මයේ ගැන හිතා හිතා ඉඳීම එකක් මිසක ඒක භාවනාවක් නෙවෙයි. සමහර විටක ඒක ධර්මයේ පිළිබඳ මේ සිහි කිරීමක් විය හැකියි. තියනවානේ බුද්ධානුස්සති ධම්මානුස්සති කියලා එකක්. ඒක ධම්මානුස්සතියක් වෙන්නක පුළුවන්. නමුත් මේ අපේක්ෂා කරන විදර්ශනා භාවනාවක් වන්නේ විදර්ශනා භාවනාවනේ මේ සතිපට්ඨානෙ විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉබන්දක් ගන්න නෑ. ඒ මෙනෙහි කර ඉගෙනගත්ත තියක් පිළිබඳව මෙනෙහි කර කර ඉන්නේ. ඒකත් භාවනාවකට වැටෙන්නේ නැත්තේ නෑ. නමුත් එය විදර්ශනා භාවනාවන්නේ. විදර්ශනා භාවනාවෙන් ගන්නන්නේ කුමක්? මේ සතිපට්ඨාන භාවනාවෙන් අපේක්ෂා කරන්නේ කුමක්? මේ දැන් පිළෙන తත්වය ඊයේ తත්වයක්වත් හෙට ඇති වෙන දෙයක්වත් පිළිබඳව නෙවෙයි. තව මොහොතකින් සිදුවන දෙයක් ගැනවත් සලක සලකා ඉන්නේ ඒක නෙවෙයි. එහෙම නැත්නම් දැන් මොහොතකට ඉස්සෙල්ලා සිදු වූ දෙයක් පිළිබඳව හිත හිතා ඉන්නේ එකක් නෙවෙයි. මේ ඒ ඒ අවස්ථාවේ අවස්ථාවේදී ඉදිරිපත් කරන ඉදිරිපත් කරන අරමුණු පිළිබඳ වූ මෙනෙහි කිරීම. ඒ නිසා ශබ්දයක් ඇහෙනකොට ශබ්දයක් සත්‍යයක් කියලා මෙනෙහි කරන්නේ. රූපයක් දක්කට ලැබුණොත් ඒක රූපයක් රූපයක්. ඒ වගේම Tamange සිතේ යම්කිසි අදහසක් පහළ වුණොත් ඒ ඒක Tamanට යම් ආකාරයකින් වැටහෙද අන්න ඒ වැටහීම අනුව ඒ ධර්ම ස්වභාවය මෙනෙහි කිරීම. එහෙමයි සිහිය වඩන්නේ කියන්නේ. ඒක මුලදී අමාරු දෙයක් වුණාට පසුව දියුණු වේගෙන ගොස් සිහිය ඒ ධර්මවලට හරියට වදිනවා වගේ දැනෙන. වදිනවයි කියන එක ඇතුළු වෙනවයි කියන. යම වදිනවයි කියන්නේ ඒකයි. ඇතුළු වෙනවා. සිහිය ඒ ධර්මයට පිරිසෙනවා, ඇතුළු වෙනවා. එහි කාවදීයම් වගේ තත්වයක් ඇති වෙනවා. අන්න ඒ බඳු සිහියකට තමයි අපිලාපනතා කියලා කියන්නේ. අපිලාපනය කියන එකේ වචනේ තේරුම ඊටි යන ස්වභාවයක් නැති කියන එක. මේක හරියට ඒකේ තහවුරු වෙනවා. ඒකේ වදින. ඒ ඒ ධර්මයේ Tamanගේ ඒ සිහියෙන් අල්ලගන්න. සිහිය ඒට ඒට පිවිසනවා. ඒ නිසා පුතෙක් ධර්ම ඇති වුණා. දැන් ඒ ධර්මයන්ගේ ඇතිවීම පිළිබඳ සිතා ගැනීම කරන්නටත් අමාරුයි. මේ තරම් වේගවත්ව මේවා ඇති වෙනවා නැති වෙනවායි කියලා. ඒ කොයිතරම් වේගයෙන් මේ ධර්ම ඇති වෙන නැති වෙන ඇති වෙන නැති වෙන ධර්ම වෙතත් ඒ ධර්මයන් උපදින අවස්ථාවේදී මේ සිහියේ ඇති බලවත්කම හේතු කොටගෙන ඒ එකද ධර්මයක්වත් Tamanගෙන් සිහියට අසු නොවි ඉවත්ව යන්නේ නැති තත්වයක් එක්ක. එහෙම අන්න ඒකයි ඒ සිහිය වැඩෙනවයි. එහෙම නැත්නම් සමහර විටක අපට යම් කිසිවක් පිළිබඳව අකුසල් සිත් රාශියක් සමහර විටක චිත්ත වීති ගණනක් ගත වුණාට පස්සේ ඒ බව දැනෙන්නට පුළුවන්. මෙතෙක් වේලා Taman මේ ඒ සිහියෙන් යුතුව වාසය කළේ නැත්නම් සිහියෙන් යුතුව නෙවෙයි සිටියේ කියන එක පෙනෙන්නට Tamanට දැනගන්නට ලැබෙන්නේ බොහොම කාලයක් ගත වුණාට පස්සේ. එහෙම නොවි ඒ සිහිය බොහොම දියුණු නම් ඒ දියුණු වූ සිහියට එතරම් අමාරුවක් වන්නේ නැහැ ඒ ධර්මයන් අල්ලා ගන්න. ඒ ධර්මයන් මෙනෙහි කරා. ඒ ධර්මයන් මෙනෙහි කිරීම සඳහා ඒවා Tamanගේ අරමුණු බවට පමුණවා ගන්නට අමාරුවක් ගන්න. Tamanගේ කියලා ඒ වචනේ පාවිච්චි කරලා සිහියේ. සිහිය තමයි ඒවා අරමුණු වන්නේ. අනේ එහෙම වුණාම ඒ සිහිය නිසා ඒ අරමුණු කොයිතරම් ඉදිරිපත් වුණත් සිහිය පවත්වාගෙන යාම හේතු කොටගෙන අකුසල් පැත්තට හැරෙන්නේ ඒ අකුසල් පැත්තට නොහරවා කුසල් පැත්තෙහි සිත පැවැත්වීමද සිහියට අයත් වැඩක්. ඒකත් සිහියට අයත් වැඩක්. කුසල අකුසල පක්ෂයට වැටෙන්නට දෙන්නේ නැහැ. ඒක විදිහකින් ඒක ඒකට නිකන් ඇස වසා ගන්නවා වගේ. ඒක ඒ පැත්තට හැරෙන්නේ නැහැ. සිහියෙන් යුතුව සිටිනවා නම් ඒ පැත්තට හැරෙන්නේ. කුසල පැත්තටයි සිහියෙන් හරවන්නේ. ඒක සාමාන්‍ය කුසල් වුණත් එහෙමයි. අපිට දන් දීම ආදී කුසල් කරන්නට බෑ සිහිය නැත්නම්. සිහිය නැත්නම් සිල් රකින්නේ නැහැ කෙනෙක් සිහිය නැත්නම් භාවනා විතරක් නෙවෙයි. සිහිය සිහිය නැති කෙනෙකු සිල් රකින්නෙත් නැහැ. ඒ ක්‍රීඩ රකින්න අවස්ථාවක් ලැබුවොත් ඒ අවස්ථාවේදී දෙහෙතම සිහියෙන් යුක්ත කෙනෙක්. එහෙම නැත්නම් සිල් බිඳිනවා මිසක සිහිය නැති අවස්ථාවකදී සිල් රැකෙන්නේ නැහැ. ඒ කියන්නේ සිහිය ඒ තරම් වැදගත්. අන්න ඒ නිසා ඒ සිහිය වඩන්න. බුදුහාමුදුරුවෝ බෝධිංග ධර්ම හැටියට වදාළේ ඒ සිහියට ප්‍රතිපක්ෂ ධර්ම වලින් සිහියේ ප්‍රතිපක්ෂ ධර්ම සිහියෙන් මැඩගෙන ඒ සිහියේ සමග බෝධි අංග කියා දැක්වන මේ ධර්ම සියල්ලම වඩන්නට පුළුවන් වන පරිදි ඊට බාධක ධර්ම වලින් සිත වෙන් කරගන්න. මේ ධර්ම වලින් කරන්නේ වෙන් කරගන්න. මොනවාද බාධක ධර්ම? දැන් ක්ලේශ ධර්ම සියල්ලම මේ කුසල ධර්ම වලට බාධකයි. නීවරණ නාමයෙන් දැක් වූ ධර්ම පිළිබඳව මේ පිනතුන් දන්නවා. ඒ නීවරණ මේ පැත්තට කියන්නේ මේ සිහියේ වර්ධනයට බාධාවක් සිටින ධර්ම. සිහියෙන් ඒවා මැඩපවත්ත. එපමණක් නෙවේ. දැන් කෙනෙකුගේ බලාපොරොත්තුව පිළිෙන්නේ සංසාරෙහි සැරිසැරීම නම් ඒ සංසාරෙහි පරිසරීමේ බලාපොරොත්තු ඇතික නැත්තාගේ ඒ බලාපොරොත්තුද මේ බෝධ්‍යංග ධර්ම වලට පටහැනි. ඒ කියන්නේ නෑ බෝධ්‍යංග ධර්ම වඩන තැනත්තා සසර උපදින්නේ නැත්තේ කියලා. එහෙම උගන්වීමක් නෑ. එතනත්තා මාර්ගඵලාතිගමනය කොට සියලු කෙලෙස් නසා ඒ සසරින් මිදෙන තුරු සංසාර ගමන නවත්වන්නට බෑ. කරන්නේ නමුත් කෙනෙක් සිටිනවානේ එදෙන තත්ින්දහම් කරනවා, පින් කරනවා. මොකක්ද බලාපොරොත්තු කියලා? ඒක සංසාර ගමන. සසර සැප සම්පත් එක්ක තැන්වල ඉපද ඉපද යන්නට. අන්න එහෙම තැනත්තාගේ ඒ අදහස බෝධිංග වැඩිවීමට බාධාවක්. බෝධිංග වඩන්නට ඒක උපකාරයක් වන්නේ නැහැ. ඒක බාධාවක්. ඒ වගේම කෙනෙකුගේ තිරෙනවා නම් සාස්ත්‍ව දෘෂ්ටියක්. සාස්ත්‍ව දෘෂ්ටි කියන්නේ මේ ආත්මය සදාකාලිකයි කියලා පිළිගන්න දෘෂ්ටියක් තිබෙන. ඒක අපට බෞද්ධයන් එහෙම ඇති කරගන්න දෘෂ්ටියක් නෙවෙයි. ඒකද මේ බෝධ්‍යංග වැඩිවීමට බාධාවක්. මොකද බෝධ්‍යංග වඩා බලාපොරොත්තු වෙන්නේ සතර පැවැත්ම නෙවෙයි සංසාරෙහි නැවැත්ම බලාපොරොත්තු වෙනවා. නිසා සංසාරයේ පැවැත්ම උගැත්වෙන ඒ සාසත දෘෂ්ටිය බෝධ්‍යංගයේ වැඩිවීමට බාධායි. අනේ නිසා මේ එකිනෙක බෝධ්‍යංග ධර්මයකින් ඊට ප්‍රතිවිරුද්ධ ක්ලේශ ධර්මයන් මඩිනවා. මඩිනවා. එබැවින් බෝධ්‍යංග ධර්ම දියුණු කරගන්නට ඕනේ. ඒ දියුණු කරගන්නට තිබෙන එකම මඟ භාවනාව තමයි. නිකන් හිතලා පුළුවන් අපට මේ සමහර ටිකක් හිතට හැකි. සීය අකුසල ධර්මයන්ට ප්‍රතිපක්ෂ ධර්මයේ නිසා අපි සීය දියුණු කරගන්නට ඕනේ, දියුණු කරගන්නට ඕනේ කියලා පොතේ හිතුවා සීය දියුණුවන්නේ නැහැ. ඒ දියුණුවන්නට නම් ඒ දියුණුවන මාර්ගයෙන් යෙදෙන්න ඕනේ. ඉතින් අප කියව උද්‍යප්පේ ඥානය කියන මේ සමහර කරුණු සමහර පින්තුන්ට කියවම තේරුම් ගන්නට සමාර වෙන්නට පුළුවන් ඒ මේ විදර්ශනාවක් පිළිබඳව ඊට කලින් අසා එහෙම නැත්නම් ඒ පිටි අපිට කියන්නට සිදු වෙනවා ඒවා පිළිබඳව ඒ බෝධ්‍යංග ධර්ම වඩන තැනත්තා මේ සති සම්බෝධ්‍යංගයේ පටන් ගන්න සති සම්බෝධ්‍යංගය වැඩි වීම සඳහා උපකාර වෙන ධර්මක් තිබෙනවා සති සම්බෝධ්‍යංගයට අපකාරක ධර්මක් තිබෙනවා සති සම්බෝධ්‍යංගයේ වැඩි වීමට උදව් වන අංග තිබෙනවා. උදව් වන කරුණු. සති සම්බෝධ්‍යංගය වැඩිවීමට බාධක කරුණු තිබෙනවා. ඒ නිසා මේ බාධක කරුණු අපි දුරු කරගන්න. ඒ දිනු කර ගැනීමට ඒ සති සම්බෝධ්‍යංගයේ වැඩිවීමට ඉවහල් වන කරුණු ඇති කරගන්න. බුදුරජාණන් වහන්සේ වදාරා තිබෙනවා ඒ සති සම්පජඤ්ඤය මේ උපකාරක ධර්මයි. සති සම්පජඤ්ඤය කියන්නේ සිහියයි නුවණයි කියන සතියම සතියට උපකාරයි. ඒ කියන්නේ වරක් උපදවා ගන්නා සිහිය ඊට පසු උපදවා ගන්නා සිහිය ඇති කර ගැනීමට උපකාරයි. එහෙම වුණාම ඒ සිහිය ක්‍රමයෙන් වැඩෙනවා, ශක්තිමත් වෙනවා, බලවත් වෙනවා. ඒ නිසා සිහියම සිහියට උපකාරක ධර්මයක්. ඒ වගේම සිහිය හා නුවණ සති සම්පජඤ්ඤය මුත්‍ය සති පුද්ගල පරිවර්ජන මුක්ඛ ප්‍රතිපුද්ගල පරිවර්ජනතා කියන්නේ සිහිමුලා යෙන් වාසය කරන අයගේ ඇසුර අත්හැරීම කියන්නේ. ඔවුන් සමග ආශ්‍රයයට ගියොත් තමනු මුක්ඛ ප්‍රතිපුද්ගලයෙක් වන්නට පුළුවන්. ඉඩ තිබෙනවා. සිහිය නැති සිහියෙන් තොර පුද්ගලයන් ආශ්‍රය නොකිරීම උපට්ඨිත උපට්ඨිත සති පුද්ගල සේවනතා සිහිය එළඹ සිටි සිහියෙන් යුක්ත වූ පුද්ගලයන් ඇසුරු කිරීම. දැන් එහෙම එළඹ සිටි සිහිය ඇති පුද්ගලයන් තමයි Tamanta ඇසුරු කරන්නට තිබෙන්නේ. දැන් මේ බිනදුන් දන්නවනේ භාවනා කරන පින්වතුන් ඇසුරු කරන ආචාර්යවරු. ඒ ආචාර්යවරයාව හඳුන්වන්නේ කල්යාණ මිත්‍රයෙක්යි. ඒ කල්යාණ මිත්‍රයා සිහියෙන් යුක්ත කෙනෙක් වන්නටම ඕන. පියෝච ගරු භාවනියෝ වත්තාච වචනක්ඛමෝ ගම්භීරංච කතං කත්තානෝ චත්තානි නියෝජේ කිය ඒ කල්යාණ මිත්‍රයා පිළිබඳ ලක්ෂණ දක්වනවා ඒ කල්යාණ මිත්‍රයා සිහියෙන් යුක්ත කෙනෙක් නැත්නම් සිහිය වඩන කෙනෙක් වෙන්න ඒක ඒක එහෙමම කියලා තේරුම් ගන්නට පුළුවන් අපට අනේකට උපදෙස් දෙන භාවනා කිරීමට උපදෙස් දෙන ආචාර්යවරයා තෙමේම සිහියෙන් තොර කෙනෙක් නම් කොහොමද ඒ උපදෙස් දෙන්නේ? තමන භාවනා කරන කෙනෙක් වෙන්නට ඕනේ. ඒ සිහිය දියුණු කරන කෙනෙක් වෙන්නට ඕනේ. එහෙම උපට්ඨිත සති පුද්ගල සිහිය එළඹ සිටි සිහිය ඇති පුද්ගලයන් සේවනය කිරීම. කදදි මුත්තතා කියලා තව කාරණයක් දක්වනවා. සිහිය දියුණු කර ගැනීමට සිහිය ඇති කර ගැනීමටම නැඹුරු සිත් ඇතිවීම. ඒ කියන්නේ සිහිය පිළිබඳව සිහිය වර්ධනය කර ගැනීම සඳහා හැමතිස්සෙම ඒ පැත්තට බර වෙච්ච සිතින් යුක්ත වීම. තදදි මුක්තතා, තං අදිමුක්තතා, අදිමුක්තිය කියලා කියන්නේ අදහස් කියන එක. තං එයට අදිමුක්තතා කියන්නේ අදහස් ඇති බව. කියන්නේ ඒ පැත්තටම නැඹුරු වූ අදහස්. එය දියුණු කරගමිනි කියන අදහස ඇතිවීම. තදදි මුක්තතා. ඔය කරුණු දක්වලා තිබෙනවා සිහිය දියුණු කර ගැනීමට හා දියුණු කර ගැනීමට අත්හල යුතු කරුණු ඇති කරගත යුතු කරුණු කියන මේවා කොටින් සලකාගත යුතු තිබෙන්නේ සත්සම්බෝධිසංගය කියන්නේ සතර සතිපට්ඨානයන්ගේ වශයෙන් වැඩි යුතු සිහිය. ඒ සිහිය යමක වැඩි වේ වැඩුවොත් ක්‍රමයෙන් ඊතනත්තා අකුසල පක්ෂයෙන් ඈත් වෙලා කුසල පක්ෂය දියුණු කරගෙන ඒ කුසල පක්ෂය දියුණු කර ගන්නා අතර ඊතනත්තා මේ ස්කන්ධ පංචකය පිළිබඳ යථා තත්වය දකින්න. දකින්නේ කොහොමද? මේ ස්කන්ධ පංචකය ස්කන්ධ පංචකයක් මිසක සත්වයේ පුද්ගලයේ ස්ත්‍රී පුරුෂයේ දෙවියෙක් බඹෙක් ආදී වශයෙන් වෙන් කරලා ගන්නට කිසිවක් මෙහි නැත්තේය. ඇත්තේ හේතුන් ප්‍රත්‍යයන් නිසා හටගන්නා නාම රූප නැත්නම් රූපාදී ස්කන්ධ සමූහයක් පමණයි කියන එකන් ඒ තමයි නාම රූප වෙන් කර ගැනීම ඊළඟට ඒවා ඇතිවන්නේද හේතුන් නිසා ඒවායේ අනුත්පාද නිරෝධයේ කියන නැවත නූපදන ආකාරයෙන් ඒවා නිරුද්ධ කිරීම කළ හැකි වන්නේද ඒ ඒ තුන් ප්‍රත්‍යයන් නැති කළොත් පමණයි කියන එකද එතනත්ත වටහා ගන්න. ඒ නිසා එහෙම වටහාගෙන එතනත්ත තවදුරටත් ඒ නාම රූප ධර්මයන් පිළිබඳ වූ සිහිය පවත්වාගෙන යමින් ක්‍රමයෙන් දියුණුවන නුවණින් මේ නාම රූපයන් පිළිබඳව තිබෙන තවත් දත යුතු දේ දැනගන්නවා අවබෝධ කරගන්නවා මොනවාද ඒ මේ නාම රූපයන්ගේ ඇතිවීම නැතිවීම දකින්න. ඒ නාම රූපයන්ගේ ක්‍රමයෙන් නිරන්තරයෙන්ම විලෙන ස්වභාවය දකින්න. ඒ ඒකෙන් ඇති වෙන නැති වෙන නාම රූපයන් දකින වගේම බිඳි බිඳි යන නාම රූපයන් දකින එතනසාත මේ නාම රූපයන් භයානක දේ හැටියට වැටෙනවා. බිය ජනක භයානක දෙයක්. ඒ භයතිපත්ඨාන ඥානයි. ඒ ඥාන. ඒ භය දක්නා නුවණ උපන්නට පස්සේ තවදුරටත් ඒ නාම රූපයන් පිළිබඳවම ඉදිරිපත් කරගත් සිහිය නුවණ කියන මේවා ඇතිව ඒ භාවනා කර්මයේ යෙදෙන විට ඒ නාම රූප ධර්මයන්ගේ ආදීනවය එතන සාර්ථකෙන්නේ කොයිතරම් සලකලාවත් මේ නාම රූප ධර්මයන්ගේ තිබෙන මේ తත්වය වෙනස් කරන්නට බැරි. ඒවා මහා දුක්ඛිත ධර්මයෝය කියන එක. නිරන්තරයෙන්ම දිදි දිදි පැවැත්මක් නම් මේවායේ තිබෙන්නේ මේවා තමන්ට හිතසුව පිණිස පවත්නා දේ නොවේ කියා ඒවායේ තියෙන දෝෂ පැත්ත දෝෂය දකි ආදීනවානුපස්සනා ඥාන ඒ ආදීනව දුටු නාම රූපයන්හි තවදුරටත් භාවනාව පවත්වාගෙන යාමෙන් මේ සිහිය වඩ වඩා දියුණු කරගෙන ඒ තනසාට ඒ නාම රූපයන් පිළිබඳව ඇති වෙනවා කලකිරීම. නිබ්බිදාන පස්සනා ඥානය කියන්නේ ඒ නිබ්බිදාන පස්සනා ඥානය කියන එක විදර්ශනා ඥාන අතුරෙන් ඒ එක් විදිහක අනිත් පැත්තට හැරෙන තැන සංසාරයෙන් මිදෙන පැත්තට හැරීමක් එතෙන්දි සිදුවන්නේ නිබ්බිදා කියන්නේ කලකිරීම මේ සංස්කාරයන්දී අලුම් කළ යුතු කිසිවක් නැහැ අල්ලාගත යුතු බදාගත යුතු කිසිවක් නැහැ කියා කලකිරෙන බව සංස්කාරයන් පිළිබඳව කලකිරෙන බව ඇතිවන නුවණ ඒක කලකිරෙනවයි කියුවේ මේ සාමාන්‍යයෙන් සමහර කෙනෙකුට ඇතිවන ඒ විදිහේ කලකිරීමක් නෙවෙයි. සමහරු නිකන් කනස්සල්ලටපත් වෙනවානේ. කලකිරෙනවායි කියලා. ඒ කනස්සල්ලක් නෙවෙයි. මේක නුවණ නිසා ඇතිවන සත්‍ය. හැබැයි මේ නුවණ උපදිනු උපදින ඒ තැනත්තාට අදමිටක භාවනාවද එපා වෙන්නට ඉඩ තිබෙනවා. භාවනාව කොමනක් නෙවෙයි භාවනා කරන තැන එපා වෙන්නට ඉඩ තිබෙනවා. ඒ සියල්ලම එපා වෙලා ඉන්න තැනත් එපා වෙලා ඒ ඔක්කොම අත්හැරලා යන්නට හිතෙනවා. මේ කනස්සල්ල කියන මේ කලකිරීම ඇති වුණා. හැබැයි ඒ ඒ නිසා ඒ යෝගාවචරය භාවනා කරන තැනත්තා ගුරු උපදේශ රහිත ඇතිව භාවනා කරනවා නම් ගුරුවරයාගේ උපදේශ බොහොම හොඳින් පිළිගෙන යන කටයුතු කළ යුතුයි. එහෙම නැත්නම් Taman මේ අවස්ථාව තේරුම් ගන්නට මේ ඒ කලකිරීම වශයෙන් කලකිරීම ස්වභාවය ස්වභාවයක් හැටියට උපදනා වූ ඥානයක් මිසක මේක භාවනාවේ පිරිහීමක් නෙවෙයි. කියලා ඒ බව තේරුම්ගෙන තවදුරටත් Taman භවනා කර්මයේ යෙදෙන්නට ඕන. සමහර අප දන්නවා සමහර කෙනෙක් උතෙනින් භවනාව නවත්තපු අය. ගැන අප අහලා තියෙනවා. භවනාව අතහැරලම ආවා. ඊට පස්සේ ගියෙත් නෑ භවනාවට. ඒ කලකිරීම නිසා. එහෙම අය සිටිනවා. ඒ නැතු ඉදිරියට ඒ නුවණ දියුණු වෙලා ඉන්නේ. නුවණේ වැඩි වීම එතකොට නුවණ කවදාවත් අප කියවන නුවණ කවදාවත් උපදින්නේ නැහැ සීයෙන් තොරව. දැන් නුවණ මේ තරමට දියුණු නම් සංස්කාරයන් පිළිබඳ වූ යථා තත්වයේ දැකීම වශයෙන් ඇතිවන්නා වූ නිබ්බිදාව කියන එක ඇති වී තිබෙන තත්වයට නුවණ දියුණු නම් ඒකෙන් තේරුම් ගත යුතු තිබෙන්නේ ඒ තරමටම සිහිය දියුණුයි. සිහිය පමණක් නෙවෙයි. ඒ බෝධිපාක්ෂික ධර්ම නැත්නම් බෝධ්‍යංග ධර්ම අපි මෙතන කියන්නේ බෝධ්‍යංග ධර්ම ඒ තරමටම දුර. නැත්නම් ඔය ඔය පමණ දුර එන්නට බෑ. ඔය තරම් දුර එන්නට බෑ මේ බෝධ්‍යංග ධර්මයන්ගේ වර්ධනයක් නැත්නම්. සති ධම්මවිචය විරිය පීති පස්සද්දී ආදි වශයෙන් එනේ බෝධ්‍යංග ධර්මයන්ගේ දියුණුවක් ඇති නුනිනම් ඔය දුරට එන්නේ නැහැ. විද්‍යාන් පස්සනාව. ඒ විද්‍යාන් පස්සනා ඥානෙහි තියෙන වැදගත්කම තේරුම් ගැනීමට පුළුවන් අපට අප දේශනා අවසානයේදී කියන ගාථා තුනක් මේ දිනතුන්ට පාඩම් තියෙනවා. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති. අත නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියාති. සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයි කියා යදා පඤ්ඤාය පස්සති. යම් අවස්ථාවකදී විදර්ශනා ප්‍රඥාවෙන් දකීද අත එකල්හි දුක්ඛේ නිබ්බින්දති මේ දුක්ඛ ස්කන්ධ පංචකේහි නිබ්බින්දති කලකිරේ. ඒසෝ මග්ගෝ සුද්ධියා. ඒ තමා විසුද්ධි සංඛ්‍යාත වූ නිවනට මඟ පාර කියන එකයි දැක්වෙන්නේ. එතකොට විසුද්ධි සංඛ්‍යාත වූ නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට මඟ පෑදුණු අවස්ථාවක් තියෙනවා. නිර්වේද ඥානෙ, නිබ්බිදා ඥානෙ. නිබ්බින්දං විරජ්‍යති. එහෙම නෙමෙයි. කලකිරීම ඇති වුණොත් විරජ්‍යති කියන්නේ නොඇලි. නෑලි. විරාගෝ විමුච්ඡති. විරාගය කියන්නේ නොඇලීම. එතන විරජ් විරාගය කියලා නම් කරන්නේ ආර්ය මාර්ගයට. ආර්ය මාර්ගය කියන්නේ මාර්ග සිතට, මාර්ග ඥානෙට. මේ මාර්ග ඥාන හතරක් තිබෙනවා. එයින් උඩත් විශේෂයෙන්ම ගන්නේ විරාග කියන එකෙන් අරහත් මාර්ග ඥාන. ඉබ්බින්දන් විරජ්‍යති. විරාගෝ විමුච්ඡති. විමුච්ඡති කියන්නේ නිදෙනවා. ඒ විමුච්ඡති කියන්නේ ඵල ඥානයට, ඵලක් ඥානයට. විමුච්ඡති. ඊළඟට උපදින්නේ මොනවද? ප්‍රත්‍යවේක්ෂා ඥාන. කයි ඥාන, අනුත්පාදී ඥාන කියලා එහෙම දක්වන අනේ ඥාන උපදින. එතකොට මේ සියල්ලම උපදවා ගැනීමට ඇරඹීම කොතනින්ද? කොතනින්ද පටන් ගන්නෙ? 100ෙන්. 100ෙන් පටන් ගන්නට තියෙන්නේ. 100ෙන් පටන් ගන්නට. ඉතින් පටන් ගන්නට 100 100ෙන් මේ පටන් ගැනීම කරන්නට පටන් ගැනීමට අවශ්‍ය වීරියක් ඕන. වීරියක් කියන ඒ නිසානේ විරිය පිළිබඳ ආරම්භ ධාතු කියලා එකක් තියෙන්නේ. මේ ආරම්භ ධාතු. වීරියේ උපදවා ගන්න. දැන් මේ එකද ධර්මයකගේවත් අඩුවක් පාඩුවක් වෙතොත් තමන්ගේ භාවනා කර්මය මනසේ කරගන්නට බෑ. වීර්යය මඳ වුණොත් මොකද වන්නේ? සිහිය ආදී ඒ ධර්ම වලට දියුණු වන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැනේ. මොකද මේ කටයුත්තේ දෙන්නට තම අලසයි. අනේ නිසා ඒ එකිනෙක ධර්මයක ගේ තිබෙන උපකාර තිබෙනවා. අපි ඒවා පිළිබඳ ඊළඟ දවසේ සාකච්ඡා කරමු. අද අපි එතනින් නවත්තමු. Thank you.